ටැමල් නේෂන් කියලා අපි කියන්නේ ඒකටත් ඒ ස්වයම් පාලන අයිතිය තියෙනවා ඒ ස්වයම් පාලන අයිතිය එක්සත් ජාතික සංවිධාන පිළිගත් ස්වයම් පාලන අපිට තියෙනවා ඒකේ පාවිච්චි කරලා මේ උතුරු නයිනේර දෙමළ භාෂාව කතා කරන රජයේ හදන්නකොට ඒ ඉන්න දෙමළ මුස්ලිම් සිංහල හැම කට්ටියටම සම සම විදියට අයිතිවාසිය ගෙනියන්න පුළුවන් විදියට ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා ක්‍රියාත්මක කරනවා කියලා අපි පොරොන්දු දෙනවා. ඒ වගේයි දෙමිල ජනතා ඉල්ලීම කරපු මේ ෆෙඩරල් රාජ්‍ය ඒක දෙන්න බැරි වුණොත් එහෙම මොනවාරි තියෙනවා නම් එක්සත් ජාතික සංවිධානයට අපි ඉල්ලීම කරන්නේ උතුරු නයිනේර පළාතේ ඒක ජනමත ਵਿਚාරණ තියලා මේක ඒ ඉන්න මිනිසුගේ අයි කැමැතක් මොන විදියට කැමැතක් ප්‍රකාශ කරොත් ඒත ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීම කරන්න ඕනේ කියලා අපි ඉල්ලීම කරනවා